තණ්හාදුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති තී අපරාමත පුරුවත්තේ අපි මේ අද පටන් ගත්ත මේ දින දෙකේ විශේෂයෙන් වෙන් කළගත්ත මේ භාවනා වැඩසටහනේදී ඉස්සරහින් තියාගත්තේ ගද්දුන බද්ද කියන සූත්‍රය. ගද්දුන බද්ද සූත්‍රය අපිට හම්බ වෙනවා කම්බ සංයුත්තේ සම්මුත්නිකායේ කම්බ සංයුත්තේ එක පැත්තකින් බැලුවාම ටිකක් අපිට බුදුරජාණන් වහන්සේ ප්‍රබලව ආමන්ත්‍රණය කරපු තැනක් සංවේග ජනය ජනමේ වෙන අන්දමින් නැත්නම් සංසාරය සම්බන්ධයෙන් බිය ඇති වෙන අන්දමින් සංසාරයේ තියෙන දීර්ඝ සංසාරයේ සැරිසරීම සම්බන්ධයෙන් අනුතුරු අගවන අන්දමින් දේශනා කරපු සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපි කලින් මතක් කරගත්තා වගේ මුලින්ම කියන්නේ මේ සංසාරේ මුලක් අපිට හොයාගන්න බෑ. මේක හරිම දීර්ඝයි. මේකේ කොතෙන්ද පටන් ගත්තේ කියලා පනව ගන්න බෑ. මේක අහවල් කාලේ අවුරුදු 1000කට කලින් අවුරුදු 2000කට කලින් නැත්නම් අවුරුදු ලක්ෂයකට කලින් කෝටියකට කලින් මේ සංසාර ගමන අපේ පටන් ගත්ත අය කියලා නැත්නම් අපේ භවය මීට ඔන්න ආත්ම භාව 500කට කලින් පටන් ගත්ත එහෙම කියලා අපිට බලවන්න බෑ. ඒ කාරණාව අද අපි උදේ පැහැදිලි කරගත්තා. බුදුරජාණන් වහන්සේ අනුමතග්ග සංයුත්තය මුල් කරගෙන පවත්වපු මේ යම් යම් සූත්‍ර දේශනා මාර්ගයෙන් ඊට අමතරව දැන් මේ ගද්දුල බද්ද සූත්‍රයේම පළවෙනි ගද්දුල බද්ද සූත්‍රයේ සංයුත්තනිකායේ එන කංග සංයුත්තයේ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තවත් උපමා කීපයක් මේ සම්බන්ධෙම දීලා තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ මහා සමුද්‍රය දැන් මේ පිටුම් දන්නවා මේ ලෝකේ මහා සමුද්‍රයක් තියෙනවා මුහුදක් තියෙනවා සාගරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාගරේ වතුර හිඳෙන අවස්ථාවක් එනවා ඒ වගේම සම්පූර්ණ වීලිලා යන අවස්ථාවක් එනවා මහා සමුද්‍රයක් කියලා සමුද්‍රණ හොයාගන්න බැරි වතුර කඳුලක්වත් නැති අවස්ථාවක් එනවා හැබැයි මේ අවිද්‍යාවෙන් වැසිච්ච නැත්නම් අවිද්‍යාවෙන් ආවරණය වෙච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයන්ගේ දුක ඒත් අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙන්වන්නේ අපි මේ මුළු මහ පොළොවම එහෙම නැත්නම් මේ මුළු මහා සාගරයම වියලිලා ගියත් ඒත් මේ අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගෙන යන මේ සංසාර ගමන ඒ ඒ සත්වයන් වශයෙන් අපි මේ යන සංසාර ගමන ඒත් ඉවර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ විඳින දුක ඒත් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට මේ ධර්මයේ උගත් තැන්වල බුදුරජාණන් වහන්සේ උපමාවක් වශයෙන් ගන්නවා මහා මේරු පර්වතය කියලා. ඉතින් මේ මහා මේරු පර්වතය බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි අවස්ථාවකදී කාලයක් ගියාට පස්සේ ඒක ගිනිගෙන දැවෙන අවස්ථාවක් එන්න පුළුවන්. එනවා. ඒ වගේම ඒක දැවිලා වෙනසිලා අලු බවටපත් වෙලා දැන් මහා මේරු පර්වතයක් කියලා දෙයක් හොයාගන්නවත් නැහැ. ඒත් මේ අවිද්‍යාවෙන් පැසිච්ච ආවරණය වෙච්ච ඒ වගේම තණ්හාවෙන් බැඳිච්ච මේ සංසාරේ සැරිසරන සත්‍යයන්ගේ දුක නම් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට තව උපමාවක් කියන මේ මහ පොළව. දැන් අපි දන්නවා මේ මහ පොළව ගත්තාම ඉතින් අපිට හිතා ගන්න බැරි තරම් අති විශාල වස්තුවක්. මේ අති විශාල මහ පොළවත් යම් අවස්ථාවක ගිනිගෙන දැවෙනවා. දැන් අර වගේ මොහොත සම්පූර්ණයෙන්ම වීලලා ගිහිල්ලා වතුර කඳුලක්වත් නැති වෙලා ගිහිල්ලා ඔන්න මේ ගහකොළ සියල්ලම දැවිලා අඳු වෙලා මේ මුළු පෘථිවි තලයමත් දැවිලා අළු වෙලා යන අවස්ථාවක් එනවා. සම්පූර්ණයෙන්ම දැන් පෘථිවියක් හොයාගන්න නැහැ. ඒත් අර මේ අවිද්‍යාවෙන් නැසිච්ච අවිද්‍යාවෙන් ආවරණය වෙච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ සත්‍යයන්ගේ දුක අවසන් වෙන්නේ නැහැ. දැන් පින්වත්නි අපි මේ පෘථිවිය ආශ්‍රය කරගෙන සෑහෙන සත්වයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මිනිස්සු ඉන්නවා, තේසංගත සතුන් ඉන්නවා. මේ ආදී වශයෙන් নানা ප්‍රකාර මේ සත්වය මේ පෘථිවිය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. පෘථුවිය සම්පූර්ණයෙන් වෙනසුණත් එතකොට මේ සත්වයින් සංසාරයෙන් ඉවත් වීමක් සංසාරයේ දුකින් අත මිදීමක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ මුළු සාගරයේම වීලිලා ගියත් මේකේ ඉන්න සත්වයින් සංසාරයෙන් මිදීමක් අවසන් වීමක් ඒ අයගේ සංසාර ගමන නිමවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව අපිට තේරෙනවා මේ භෞතික දේවල් ඒවායේ මේ හේතුඵල ධමානුව ඒවායේ යම් යම් අවසානයන්ට නැත්නම් විනාශයන්ට පැමිණුණත් ඒත් මේ සසර සැන සසර මේ සත්වයෙන් කරන සැරිසරීම එබඳු මේ භෞතික වස්තුන්ගේ විනාශය මත පදනම් වෙන්නේ නැහැ. ඒ තවත් සූත්‍රවල සඳහන් වෙනවා මේ පෘථිවි තලය විනාශ වෙනකොට මෙහි ඉන්න සත්වයෝ වෙනත් වෙනත් භූමි තලවලට එහෙම නැත්නම් වෙනත් වෙනත් සත්ව ආවාස තැන්වලට ගමන් කරනවා කියලා. එහෙම නැත්නම් ඒ ඒ තැන්වල උපත ලබනවා කියලා. ඉතින් නැවතත් වෙන වෙන තැන්වල නැත්නම් වෙන වෙන ලෝකවල උපත ලබමින් ඒත් මේ සංසාරෙම සැරිසරනවා. මේ සංසාරේ සැරිසරන්නේ මේ පෘථිවිය විතරක් නෙමෙයි. තවත් ලෝකේ ඕන තරම් මේ මේ විශ්වයේ ඕන තරම් තැන් ඇති. දිව්‍ය ලෝක වෙන්න පුළුවන්, අපාය භූමි වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සත්වාවාස වෙන්න පුළුවන්. මේ විදිහට ඉතින් දහමේ විවිධ තැන්වලදී පෙන්නනවා බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම අනසක පවතින විවිධාකාර ලෝක පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ බඳු තැන්වල එතකොට මේ බැලුවහම අපි අපි මේ දන්නේ හරීම පුංචි පරාසයක්. මේ පොඩි පරාසය ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒතර මේ පුංචි පරාසය ඇතුලේ පමණක් නෙමෙයි මේ සත්වයින්ට ඉන්න පුළුවන් පසුබිමක් තියෙන්නේ. දහමන්ව හිතලා බලනකොට තවත් අපිට නොපෙනෙන අපේ විශේෂපතයට හසු නොවෙච්ච තවත් බොහෝ තැන් එතකොට මේ සත්වයන් ජීවත් වෙනවා කියලා සලක ගන්න පුළුවන්. ඒතකොට මේ පෘථිවිය සම්පූර්ණයෙන් විනාශ වුණත් ඒත් මෙහි හිටිය යම්තාක් සත්ත්ව පිරිසක් මේ පෘථිවිය ඇසුරු කරගෙන හිටියා නම් ඔන්න ඒ අය ගිහිල්ලා ඉපදිලා ඔන්න නැවතත් වෙනත් තැන්වල පහළ වෙනවා. උපදිනවා. ඉතින් ආයෙත් සංසාරෙම සැරිසරනවා. ඉතින් ඒ බැලුවහම එතකොට මේ භෞතික දේවල් මත භෞතික දේවල් වල විනාශය මත කිසිසේත්ම අපිට අපිත් ඒත් එක්කම දැන් පෘථිවිය ඉවරයි අපිත් ඉවරයි ආයි අනුතයෙන් මේ සඳහා වෑයම් කරන්න ඕනේ නැහැ කියලා අපිට එහෙම නිගමනයකට එන්න බෑ. මේ තරම්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ නත්වේහාං භික්ඛවේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සන්තරතං දුක්ඛස අන්තකිරියං වදාමි. අර උපමා තුනම කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ කියන්නේ මේ විදිහට විනාශ වුණත් මේ විදිහට මොහොත වීරිලා ගියත් මේ විදිහට මහා මේරු පර්වතයේ දැවුණත් විනාශ වුණත් පෘථිවිය විනාශ වෙලා ගියත් ඒත් මේ අවිද්‍යාවෙන් වැසිච්ච නිවරණ මේ තණ්හාවෙන් බැඳිච්ච සත්වයන්ගේ දුක අවසන් වීමක් මම නුකියමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට ටිකක් ඇඟෙන මට්ටමකින් හොඳ උපමාවක් දෙනවා. ඒ උපමාව මොකද්ද? ඒ කියනවා මේ හොඳට පොළවේ ඉඳපු ටැඹක් නැත්නම් කණුවක් තියෙනවා. මේ කණුවේ ගැට ගහපු බල්ලෙක් ඉන්නවා. මේ ගද්දූල බද්ද කියලා කියන්නේ මේ ටැඹක ගැට ගහපු කියන අදහස. මේ ටැඹක ගැට ගැට ගහපු බල්ලෙක් ඉන්නවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ ටැඹක කණුවක ලණුවකින් කටපටියකින් හරි බල්ලෙක් ගැට ගහලා හිටියාම දැන් මේ බල්ලට වැඩි දුරක් දුවන්න බෑ. මේ තියෙන පටියේ නැත්තම් ඒ ලණුවේ දුරට පමණයි දුවන්න පුළුවන්. වටේ කොච්චර ඇවිද්දත් ඒ වටක් ප්‍රමාණය යන්න පුළුවන් ඒ ලණුවේ දුරට තමයි. පමණයි. ඊළඟට නිදාගත්තොත් ඒ ටැම ආශ්‍රිතව ටැම ඇසුරු කරගෙන ඒ කණුව ළඟ තමයි නිදාගන්න වෙන්නේ. මුවක් ඈතට යන්න විදිහක් නැහැ මේ කණුවේ බැඳලා ඉන්නේ. කොයිතරම් දුවගෙන පැනගෙන ගියත් ඒ ලණුවෙන් එහාට යන්න විදිහක් නැහැ. ඒතර අපිට තේරෙනවා මුගේ මුළු අපිටම සෑහෙන කාලයක් මේ කණුවේම බැඳලා නම් ඉන්නේ. ඒ මුළු කාල පරිච්ඡේදයම ඌේ කණුවට සීමා වෙලා. ඒ ලණුවේ දිගට සීමා වෙලා. ඒතර ඒ බඳු එක්තරා අන්දමකින් හරිම හිර වෙච්ච ගතියක්, බැඳිච්ච ගතියක්, මිදෙන්න බැරි ගතියක් මේ සතා තුළ දැන් උඩ තියෙනවා. කොයිතරම් උත්සාහ කරත් එතනමයි ඉන්නේ. මේක හරි ලස්සන බුදුහාමුදුරු උපමා කරනවා මේ පෘථග්ජන මිනිස්සයෝ නැත්නම් පෘථග්ජන සත්වයෝ කොහොමද මේ රූපයක් ඇසුරු කරගෙනම ඒකෙම කැරකෙන්නේ නැත්තම් වේදනාවක් ඇසුරු කරගෙන ඒකෙම කොහොමද කැරකෙන්නේ? සංඥාවන් ඇසුරු කරගෙන කොහොමද ඒකෙම කැරකෙන්නේ? සංස්කාරයන් ඇසුරු කරගෙන කොහොමද ඒකෙම සීමා වෙලා ඉන් එහාට ය아가න්න බැරුව ඒකෙම හිර වෙලා ඉන්නේ? ඒ වගේමයි විඥානයන් ඇසුරු කරගෙන සිත් ඇසුරු කරගෙන කොහොමද ඒවත් තුළම හිර වෙලා ඒකෙන් මිදෙන්න බැරුව අසරණ වෙලා ඉන්නේ? උදාහරණයක් වශයෙන් අපි රූප සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් අපි තේරෙන භාෂාවෙන් කතා කරොත් ඔන්න අපි හිතමු කාට හරි ලස්සන රූපයක් තියෙනවා. නැත්තම් හොඳ හැඩහුරුකම් තියෙන රූපයක් තියෙනවා. එතකොට අපි මේ රූපය සම්බන්ධයෙන් අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේමයි අපි මේ රූපය මම කරගන්නවා. ඒ වගේමයි මේ රූපය මගේ කරගන්නවා. මේ රූපයට බොහොම ලොකු තැනක් දීගෙන ඔන්න අපි මේ රූපය සම්බන්ධයෙන් බොහොම පුරසාරම් දොඩනවා. අපි අනිත්‍යයත් එක්ක මේ රූපේ සම්බන්ධයෙන් කතා කරනවා. මේ රූපය සම්බන්ධ කරගෙන ලොකු මාන්නයක් ඇති කරගන්නවා, අහංකාරකමක් ඇති කරගන්නවා. දැන් මේ රූපය ආශ්‍රිතවම තමයි මුළු හිතම දුවන්නේ. මේ කය අසුරු කරගෙනම ඔන්න අපේ හිතේ විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. දැන් මේ හිතා ගන්න තියෙන්නේ එතකොට මේ බුදුරජාන් වහන්සේ කියනවා රූපං අත්තනෝ අත්තතෝ සමුපස්සතේ රූපවන්තං වා අත්තාන මේ ආදි වශයෙන් තින් ධම්මින් විස්තර වෙනවා මේ ආත්මයක් මේ රූපය තුල තියෙනවා මම මේ රූපේ ඉන්නවා මේ රූපේ මගේ මේ කය මගේ මේ කය හොඳයි කියන මගේ මේ අයිතියක් වශයෙන් සලකන මේ විදිහට නාලක් ප්‍රකාර වශයෙන් එතකොට මේ කය ඇසුරු කරගෙන අපිට සිතුවිලි ධාරාව පවත්වන්න පුළුවන් සෝ රූපඤ්ඤේව අනුපරිධාවති අනුපරිවත්තති දැන් මේ එතකොට දැන් හිත දුවන්නෙම නැත්නම් අපිට හිතෙන්නෙම මේ රූපය ඇසුරු කරගෙන නැත්නම් මේ කය ඇසුරු කරගෙන නැවත නැවතත් මේ කයෙම තමයි මේක ඇතිලි ඇතිලි තියෙන්නේ. නැත්නම් මේ හිත නැවත නැවතත් මේ කය තුලම තමයි කය ආශ්‍රිතව තමයි බැඳි බැඳි තියෙන්නේ. කයට ආශ්‍රිතමයි දෙයක් හිතුනොත් හිතෙන්නේ. කොහොමද දැන් මම මේ කය සරසන්න මොකක්ද ගන්න ඊළඟට ඇඳුම? ඒක දැන් අනිත් පැත්තේ එක්කෙනාගත් එක නෙවෙයි මම වෙන එකක් ගන්නවා. මොකක්ද දැන් දැන් අලුත්ම තියෙන විලාසිතාව. මම අන්න එකක් ගන්නවා. දැන් මේ කය ඇසුර කරන හැටි, කය සරසන හැටි, නැත්නම් කයට හොඳ හොඳ දේවල් දෙන හැටි. ඉතින් මේ ආදී වශයෙන් මේ කය ඇසුරු කරගෙන নানা ප්‍රකාර හඳමින් අපි කොයිතරම්නම් හිතනවද? අපේ හිත කොයි වෙලාවකවත් නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි අල්ලන් හිතනවා. දැන් මේ මෙතෙන්දි පෙන්වන්නේ මේ කය ඇසුරු කරගෙන කයට එහෙම නැත්නම් කයට සැපදෙන මට්ටමක් ගැන කය මේ සවසන මට්ටමක් ගැන කය මගේ කරගත්ත මට්ටමක් ගැන මේ ආදී වශයෙන් කය ආශ්‍රිතව අප්‍රමාණව සිතුවිලි පහළ වෙනවා. ඉතින් අපි ලෙඩක් දුකක් හඳුනහම නම් ඉතින් කය ගැන හිතුවත් වරදක් නැහැ. මොකද මේක මේ රැකගන්න වෙනවා. නමුත් ඒබඳු වට්ටමකින් එහා අපි මේ කය මගේ කරගෙන ඒකට ලොකු තැනක් දීගෙන අනිත් පැයට වඩා තමන්ගේ කය හොඳයි කියාගෙන නැත්නම් ඒක අනිත් පැත්තෙන් නරකයි කියාගෙන අපි එක්කෝ දුක් විඳිනවා, දුම්නසටපත් වෙනවා. එහෙම නැත්නම් අපි විවිධාකාර වෙනත් කෙලෙස් පහල කරගන්නවා. ඒ වගේම මේ වේදනාවනුත්. දැන් මම සැප විඳිනවා, මට සැප විඳින්න ඕනේ. නැත්නම් මම කොහොමද තව ටිකක් මේ විඳින සැපේ වර්ධනය කරගන්නේ කියලා දැන් අපි ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් මේ විඳින සැප වේදනාවන් වර්ධනය කරගැනීම සඳහා අප්‍රමාණව වෙහෙසෙනවා. අපිට ඇහෙන් හොඳට රූප බලන්න මදි නම් ඔන්න අපි ඇහෙන් රූප බලන්න පුළුවන් තැනකට ඔන්න අපි යනවා. කනෙන් හොඳ ශබ්ද අහන්න මදි නම් කනේ පිනවන්න මදි නම් ඔන්න හොඳින් හොඳින් කන පිනවන්න පුළුවන් තැනකට යනවා. දිව පිනවන්න පුළුවන් තැනක් මදි නම් ඒ හම් වෙන ආහාර වේල මදි නම් ඔන්න අපි රස රස ආහාර හොයාගෙන ඔන්න අපි යනවා. කයට ලැබෙන පිනවීම ආස්වාදය එහෙම නැත්නම් යම්කිසි සුඛය මදි නම් මොන වැඩි සැපයක් හොයාගෙන ඔන්න අපි යනවා. ඉතින් අපි පුළුවන් තරම් එතකොට මේ සැප හොයාගෙන සැප වේදනාව හොයාගෙන ඔන්න අපි දුවනවා. ඉතින් උඟක් දෙනෙක් එතකොට තේරෙනවා අපිට මේ පුළුවන් තරම් මේ සැප හොයන ගතියක් සැප පස්සේ එළවෙන ගතියක් සැප වේදනාවට වහල් වෙලා කටයුතු කරන ගතියක් තියෙනවා. දුක් වේදනාවෙන් නම් ඉතින් කොහොමත් ගැලවෙන්නම බලනවා. කොහොම හරි ඇයි මටම මේ දුකක් ආවේ? අනිත් අය නම් හොඳින් ඉන්නවා. ඒ මටම මේක උනේ කියලා ඔන්න දුක් වේදනාවල් සම්බන්ධව ගාක් ඉතින් මැසිවිලි නගමින් අඬමින් වැළපෙමින් ඔන්න දුක් වේදනාව සම්බන්ධයෙන් කටයුතු කරනවා. එතකොට මේ වේදනාවත් විශේෂයෙන්ම මගේ කරගන්නවා. මමයි දුක් විඳින්නේ. මමයි සැප විඳින්නේ. ඇයි මටම විතරක් මේ දුක? කියලා ඔන්න අපි මේ වේදනාව මගේ කරගන්න ස්වභාවයක්. ආත්මය කරගන්න ස්වභාවයක් අපිට තියෙනවා. නොදැනුවත්වම මේක වෙනවා. ඒ කියන්නේ අපිට මේක ආයේ හිතලා කරනවා නෙමෙයි අපි. මේක තමයි සාමාන්‍යයෙන් සාභාවිකවම සිද්ධ වෙන්නේ. මොකද කාලාන්තරයක් තිස්සේ අපි මේ රූපය, කය, වේදනාවන් ඇසුරු කරගෙන ඉන්න පිරිසක්. එතකොට ආයි අපිට මේවා හිත හිතා මේ කරන්න දෙයක් නැහැ. අපේ හිත හිතන්නෙම ඒ විදිහටමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ අපේ මේ හිත හිතන විදිහ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවා. නැත්නම් අපිට මේවා තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියනවා මේ බලපල්ලා බොලා හිත වැඩ කරන්නේ මෙන්න මේ වගේ. රූපයක් ඇසුරු කරගෙන, කයක් ඇසුරු කරගෙන මෙන්න මේ විදිහට වැඩ කරනවා. වේදනාවන් ඇසුරු කරගෙන මෙන්න මේ මේ විදිහට වැඩ කරනවා. කියනවා බුදුරජාණන් වහන්සේ අපිට මේ පාඩමක් කියලා දෙනවා. දැන් බැලුවහම අර කණුවක බැඳගත්ත ඒ බල්ලා මේ කණුව වටේම කැරකෙනවා වගේ අපිත් දැන් මේ කය ඇසුරු කරගෙන අපේ මුළු චින්තන ධාරාවම උදේ ඉඳන් රැය වෙනකන් අපි කය ආශ්‍රිතවම එතකොට මොනවා මොනවා හරි හිතනවා. විශේෂයෙන්ම තරුණ කාලේ ඉතින් අපි මේ කය සරසන්න, කය ලස්සන කරන්න, උපමට්ටම් කරන්න, කඩතොළු වෙච්ච තැන් සකස් කරගන්න ඉතින් සෑහෙන්න හිතනවා. කය ගැනමයි හිතන්නේ. එක්කෝ මේ කයට සැප ගැනීම සැප දීම සඳහා වෙනත් කයක් ගැනත් හිතනවා. ඉතින් මේ කය ගැනමයි හිතන්නේ කෙසේ නමුත්. ඊළඟට අපි වේදනාවන් පැත්තෙන් ගත්තොත් උංග අනිත් පැත්තට අපි තුමු ගාක් රෝගාතුර වෙලා ඉන්න අවස්ථාවවල වේදනාව පැත්තම හිතනවා. උදේ ඉඳන් රැ වෙනකම්ම මේ දුකත් එක්කමයි ඉන්නේ. දුක් වේදනාවන් එක්කමයි ඉන්නේ. මුළු උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම ඔන්න මේ වේදනාවන් ගැනම හිතනවා. ඒ ගැනම ඉතින් පසුතැවෙනවා, දුක් විඳිනවා, දුමනසටපත් වෙනවා. හරිම පීඩාකාරී. ඉතින් මෙහෙම තමයි අපේ හිත ඔන්න දැන් අර කණුවේ බැඳපු ඒ සුනකයාට මේ කණුවෙන් එහාට යන්න බෑ වගේ. ඒ ලණුවේ දුරට වඩා එහාට යන්න බෑ වගේ අපේ හිතටත් මේ කයෙන් එහාට යන්න බැරි වෙලා. තරුණ කාලේදී හරි අමාරුයි අපි හිතමු හුඟක් දෙනකොට බණ භාවනාවක් කරන්න, පන්සලකට යන්න, සීලයක් සමාදන් වෙන්න හරි අමාරුයි. මොකද අර කයට ලොල් වෙලා, කයට නැඹුරු වෙලා, කයෙහිම ඇලිලා තමයි අපේ මේ හිත තියෙන්නේ. ඉන් එහාට යන්න බෑ. ඒ වගේමයි වේදනාවන් වලට අහු වෙලා, සැප වේදනාවට අහු වෙලා, ඒවා තුලම නිමග්න වෙන මොහොතකදී ඔන්න ඉන් එහාට අපිට පේන්නේ නැහැ. අපේ ඇස් අන්ධ වෙලා තියෙන මේ මට්ටමේදී අපිට පේන්නේ නැහැ මේ වේදනාවේ, සැප වේදනාවෙන් එහා දෙයක් අපිට තේරෙන්නේ නැහැ. සැපම හොයාගෙන යනවා. ඒ වේදනාවෙන් එහා දෙයක් අපිට වැටහෙන්නේ දුක් විඳින වෙලාවට ඉතින් අපි ඒ තුලම පීඩාවටපත් වෙනවා. ඉන් එහාට දෙයක් අපිට තේරෙන්නේ අපි අපිත් හරියට අර සුනකෙක් වගේ කණුවක බැඳෙන සුනකෙක් වගේ අපි ඒ සීමාවෙම කොටු වෙලා ඉර වෙලා ඉන්නවා. ඊළඟට සංඥාවන් පැත්තෙන් ගත්තත් බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පහ ගැනම හොඳින් විස්තර කරනවා. සංඥාවන් පැත්තෙන් ගත්තත් අපි විවිධාකාර දේවල් හිතේ දාලා ගන්නවා, ඉගෙන ගන්නවා, নানা ප්‍රකාර වශයෙන් සංඥාවන් එකතු කර ගන්නවා. දැන් හිත නිකම් තියෙන්නේ නැහැ. මොකක් හෝ සංඥාවක් ඇසුරු කරනවා. අපි භාවනා කරන වෙලාවකදී හිත දිහා බලන්න පටන් ගත්තොත් තේරෙන මොනවා මොනවා මොනවා හරි සංඥා ගොඩක් ඇවිල්ලා මේක පටලවාගෙන ඉන්නේ. ඒ ඒ සංඥා අනුව අපි හිතන්න පටන් ගන්නවා. අපි හිතමු ඔන්න අපි දැකපු රූපයක් මතක් වුණා. ඒ රූප සංඥාවක් ඇහැට නැත්තම් හිතට මතු වුණා. ඒකවල අපි පොඩ්ඩක් අර හිතියේ අපි හිතමු ටිකක් සාන්තදාන්තව හිටියා. නමුත් ඔන්නේ මතක් වෙච්ච රූපය අපි හිතමු බොහෝම ප්‍රිය උපදවන කෙනෙක්ගේ රූපයක් නම් ඡායාවක් නම් රූප සංඥාවක් නම් හිතට ආවේ. ඔන්න ඉතින් ඒක ඔස්සේ ඔන්න අපි හිතන්න යනවා. එයා දැන් කොහෙද දන්නේ නැහැ. හොඳින් ඉන්නවද දන්නේ නැහැ. ළඟදී කතා කරන්නත් බැරි වුණා. දුරකට නැගුම මම දීලා බලන්න ඕන. ඔන්න අපි සිතුවිලි දහලා ඔන්න දියත් වේගෙන යනවා. දිගට දිගට දිගට දිගට ඔන්න මේ සංඥාවක් අල්ලගෙන ඔන්න අපි සෑහෙන්න හිතන්න පටන් ගන්නවා. ඒ වගේම අපි හිතමු අපි දැන් මෙතන ඉඳද්දී උනත් ඔන්න අපිට මිහිරි ගීතයක් ඇහෙනවා ඈතින් ඇහෙනවා. ඉතින් ඒ ඔස්සේ ඔන්න හිතන්න පටන් ගන්නවා. ඒ ආපෝ ශබ්ද සංඥාව ඔස්සේ අපි හිතන්න පටන් ගන්නවා. මේ සංඥා ඔස්සේ අපි සෑහෙන්න වල්මත් වෙන ස්වභාවයක් තියෙනවා. අපිට දිවට රසයක් දැනෙලා අපි ඒක ඒක මතක් කරගෙන සමාජයට උන්න කෙලවන්නවා කටට. ඒ තරමට මේ සංඥාවල් වලට ලොල් වෙච්ච ස්වභාවයක්, අහු වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට වින්වත්නේ අපිට තේරෙනවා මේ සංඥාවන් ඔස්සේ අපි හරියට පැටලෙනවා. ඒවට බැඳෙනවා. දන්නේම නැතුව අපේ හිත කිසි වෙලාවක හරි පිරිසුදුව එහෙම නැත්නම් සංඥාවලින් තොරව හිස්ව පවත්තන්න හරි අමාරුයි. ඒ නිසා අපි භාවනාවක් කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේ හිත පිරිසුදු වෙනවා නම් මේ හිතේ තිබිච්ච ඒ අනවශ්‍ය සංඥා විවිධාකාර හැඩහුරුකම් විවිධාකාර රූප චිත්ත රූප හිතින් මවාගත දේවල් මේ සියල්ල ටික ටික මැකි මැකි මැකි මැකි යනවා. ඒ හිත ආතුර වෙච්ච හිත ලෙඩ කරපෝ හිත බැඳපු නැත්නම් හිතේම වළක්වපු ඒ සියලු සංඥාවන් ඔන්න ටික ටික ටික මැකි මැකි යනවා. හරියට නිකන් අපි හිතමු ගඟක සම්පූර්ණයෙන්ම පාසි බැඳලා තියෙනවා නම් අපිට ඒ ගඟේ වතුර තියෙනවද කියලාවත් තේරෙන්නේ නැහැ. නමුත් මේ එක ප්‍රදේශයක හරි පොඩි ප්‍රමාණයක් පුංචි ප්‍රදේශයක හරි පාසි ටික අයින් කරා නම් අන්න මේ පැහැදිලි පිරිසුදු වතුර ටිකක් එතන තියෙනවා කියලා පේනවා. අන්න ඒ වගේමයි පින්වත් මේ අපේ හිතත් මේ විවිධාකාර සංඥා වලින් වෙහිලා තියෙන්නේ. හරි නිකන් පාසි බැඳිලා තියෙනවා වගේ මේ හිතත් විවිධාකාර සංඥාවන් වලින් බැඳිලා තියෙනවා. ඉතින් මේ භාවනාවන් ඇත්තටම අපිට සෑහෙනු සෑහෙනු දව ගන්නවා මේ සංඥා ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න. අන්න ලොකු වෙනසක් තේරෙන්න ගන්නවා ඒ හිතට. කොහොමද මේ සංඥාවන් වලින් එක මොහොතක් හරි එක විනාඩියක් හරි අයින් වෙලා හිත පිරිසුදුව නික්ලේශීව නිර්මලව පැහැදිලිව පවත්වන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒකට මේ පොඩි තල්ලුවක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ඇති කරගත්තාම Tamanටම පොඩ්ඩක් ඔන්න නුවණ පෑදෙනවා. කොහොමද මේ වැඩේ තව ටිකක් වර්ධනය කරගන්නේ? පුළුවන් තව විනාඩියක් මේ පැහැදිලි ස්වභාවය, පිරිසුදු ස්වභාවය, පිරිසුදු චිත්ත මට්ටම පවත්වා. ඉතින් මේ විදිහට අපි හෙට දෙහාට කතා කරමු කොහොමද මේ හිත පිරිසුදු කරගන්න මට්ටම සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ඉස්සරහට මේ සූත්‍රයෙම විස්තර කරනවා. එතකොට අපි මේකේ මේ බැරෑරුම්කම තේරුම් ගැනීමත් හරි වටිනවා. මොකද අපිට ප්‍රශ්නේ තේරෙන්නේ නැත්තම් විසඳුමක් කොහොමවත් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ හොඳට තේරුම් ගත්තනම් අන්න අපිට නිවැරදි විසඳුමක් දෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ තමයි අපි දැන් මේ තේරුම් ගනිමින් යන්නේ. ඒකට අපිට තේරෙනවා මේ අපේ විවිධාකාර සංඥාවන් මගේ කරගෙන ඉන්නවා ඒ මගේ කරගෙන ඉන්න නිසාම මේ සංඥාවන් අපේ හිත අතහැරලා යන්නේ නැහැ. ආපු සංඥාවන් ඔක්කොම රැඳිලා තියෙනවා. ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා. අපි ඉපදුන දවසේ ඉඳන් ඇතුළට ගත්ත සියලු සංඥාවන් උන් දැන් හිර වෙලා හිර වෙලා හිර වෙලා තියෙනවා. වාසනාවකට අපිට අමතක වෙන ගතියක් තියෙනවා. ඒ හින්දා ටිකක් ඕකෙන් නැగిලා යනවා ඉබේම. හැබැයි නැවත නැවත මතක් කළොත් එහෙම ඒ යන්නේ නැහැ. අපි තුමු යම්කිසි කෙනෙක්ගේ රූපයක් නැත්නම් අහපු සද්දයක්, ගීතයක් මොකක් හරි කාලයක් යනකොට ඉතින් අපි ඒක නැවත නැවත ඇසුරු කරේ නැත්තම් ඔන්න මැකිලා යනවා. හැබැයි අපි නැවත නැවත දකින්නකොට නැවත නැවත මතක් කරනකොට වුමනාවෙන් මේක අවසල ගන්නකොට ඒ යන ගතිය අඩුයි. ඒ වගේමයි අපි හිතමු විවිධාකාර අපි සතුව විවිධාකාර හැකියාවන් තියෙනවා. මේ හැකියාවන් අපි මගේ කරගන්නවා. මට තමයි ඒක කරන්න පුළුවන්. මම තමයි දක්ෂයා. නැත්තම් මම තමයි මේ වැඩේ කළේ. ඉතින් මේ විදිහට අපි සතු විවිධාකාර හැකියාවන් තියෙනවා. අපි විවිධාකාර නිර්මාණශීලීත්වයන් අපි තුළ තියෙනවා. මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දාලා පෙන්නන්නේ මේ සංස්කාර ස්කන්ධයට. අපේ සිතුවිලි ධාරාව ඇතැම් වෙලාවට කුසල පැත්තෙන් උන සංස්කාරයන් හදනවා. ඇතැම් වෙලාවට කුසල පැත්තෙන් උන සංස්කාරයන් හදනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි මගේ කරගන්නවා. මම කරගන්නවා. ඒක කුසල පැත්තෙන් යද්දී ඔන්න ඉතින් මම මෛත්‍රී වඩනවා. මම ශ්‍රද්ධාවන්තයි. කියලා අපි මේ හොඳ දේවල් උනත් අල්ලගන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඔන්න හිතේ වෛරයක් ඇති වෙනවා, ක්‍රෝධයක් ඇති වෙනවා, දේශයක් පහළ වෙනවා. මෙන්න මේ වගේ নানা ප්‍රකාර ඒ චිත්ත ස්වභාවයන් ඔස්සේ නැවත නැවත සිදුවේ ධාරාව දියත් වෙනකොට ඔන්න සංස්කරණය වෙවි සංස්කරණය වෙවි මේ හිත දිගට දිගට දිගට කතන්දර ගතකත ප්‍රපංච වෙවි යනවා. ඉතින් මේ වගේ අපේ හිත බැලුවාම මේ මොකක්දෝ ඒකට හැමතිස්සම අහු වෙලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අන්න අර කණුවේ බැඳපු සුනකයා වගේ දැන් නම් මුන්න සිතුවිලි වල හොයලා ඉන්නේ සංස්කාර මට්ටමේදී. ඒ සිතුවිලි වලින් එහාට යන්න විදිහක් නැහැ. සිතුවිලි වලම හිර වෙලා. Tamanටම තේරෙනවා මේ මෙහෙම හිතන එකේ කිසි තේරුමක් නැහැ. හරිම පීඩාකාරී. හරි වෙහසක් මේ විදිහට හිතන එක කියලා තේරෙනවා. නමුත් ඒ අපි කොතරම් අකමැති වුණත් මගේ කියාගත්ත හිත මම අකමැති දෙයක් හිතනවා. මම හිතනවා මේ පින්තුන් මේ බඳු අත්දැකීම් ඇති Tamanටම තේරෙනවා මේ මේ දේවල් කල්පනා කරලා වැඩක් නැහැ. ඒ දැන් වෙලා අවසానයි. ඒත් නැවත නැවතත් ඒවා මතක් වෙමි. නැවත නැවතත් මතක් වෙවි අපේ හිත පාරම. මෙබඳු ස්වභාවයක් තියෙනවා. අපිටත් එතකොට අර අර හිතන්න අර කණුවක බැඳපු ඒ සතා කොයි තරම් දැන් මේ කඩාගෙන යන්න ඕමනා වුණත් ඒත් ආයෙත් ඇදලා ගන්නවා. ආයෙත් බැඳිලා දෙන්නම එනවා. ඒ වගේම අපිටත් තේරෙනවා මේ මේ තේරුමක් නැහැ මේකෙන් අයින් වෙන්න ඕනේ මේ සිතුවිලි වලින් මිදෙන්න ඕනේ හිත පොඩ්ඩක් තැම්පත් කරගන්න ඕනේ කියලා තේරෙනවා. මොකද ආයෙත් ඔන්න පුරුද්දට ඒක ඇදිලා ඒ වගේමයි විඥාන ස්වභාවයන් විවිධාකාර ඔන්න ඇහෙන් රූප පේනකොට ඔන්න එතන හිත පහළ වෙනවා. කනින් ශබ්ද ඇහෙනකොට ඔන්න එතන හිත පහළ වෙනවා. දිවෙන් රස දැනෙනකොට එතන හිත පහළ වෙනවා. කයෙන් ස්පර්ශයන් දැනෙනකොට එතන හිත පහළ වෙනවා. විවිධාකාර සිතුවිලි හිතනකොට ඔන්න මනස ආශ්‍රිතව සිතුවිලි පහළ වෙනවා. ඒතර මේ හයේ හැමතිස්සම කරේ කරේ කරේ කරේ සිතුවිලි දෙනවා. සිත පහළ වෙනවා. ඉතින් මේකෙන් එහා යාමක් ගැන තේරෙන්නේ නැහැ අපිට. අපේ මේ රටේ හිටියත් වෙනත් රටක හිටියත් මේ ඉන්ද්‍රිය හය ආශ්‍රිතව අපේ හිත වැඩ කරනවා. ඔතනින් එහාට අපිට ගමනක් නැහැ. ඉතින් අපි මේ භවයේ නැතුව අපි හිතමු අතීත භවය. උන අපි අතීත අතීත භවයේදී අපි හිතමු මීටත් වඩා හොඳ සැපදායි තැනක හිටියේ. ඒත් පින්වත් මේ හැම තමයි හසුරු කරලා තියෙන්නේ. අපි දවන්න අපි අනාගත භවයක් ගැන ප්‍රාර්ථනා කරනවා. මීටත් වඩා හොඳ ඊටාම සැප සම්පන්න තව මහේශාක්‍ය දෙවි කෙනෙක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතනක් තියෙන්නේ මේ හැම තමයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ භවයට පමණක් නෙමෙයි මම විස්තර කිරීම සඳහා ඇත්තටම පාවිච්චි කළේ අපිට පහසුවෙන් විස්තර කරගන්න මේ භවය ආශ්‍රිතවයි මම පාවිච්චි කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ මුළු සංසාර ගමනම අල්ලලා මේ කණුවක බැඳපු මේ සතාගේ හැසිරීම සංසන්දනය කරමින් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේ මුළු සම්පූර්ණ දීර්ඝ සංසාරය ගැන. ඒ නිසායි අර බුදුහාමුදුරුවෝ කියන්නේ අර මාත්‍රිකා වශයෙන් තියාගත්ත තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භව අඤ්ඤතා භවං සංසාරං නාති වර්ධති. මේ තණ්හාව දෙවෙනිය කරගෙන නැත්නම් තණ්හාව සගය කරගෙන මේ දීර්ඝ සංසාරයේ සැරිසරන සත්‍යය මේ තියෙන ස්වභාවය වෙනත් ස්වභාවයක්. නැත්නම් මෙසේ බව අන්සේ බව පදනම් කරගත්ත මේ දීර්ඝ සංසාරෙන් ගැලවෙන්නේ ඉතින් මේ වගේ හරිම හිර වෙච්ච ගතියක් තණ්හාවෙන්ම බැටකන ගතියක් තණ්හාවටම දාස වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා අපිට තවත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. කියන්නේ පින්වත්නි අපිට හැමදෙස්සෙම මොකද්ද අඩුවක් තියෙනවා. නැත්නම් වෙලාවට දැන් සල්ලිත් තියෙනවා, රැකියාවක් තියෙනවා, වාහනයක් තියෙනවා. ඒත් මොකද්ද අඩුයි. අපි තුමු තවත් කෙනෙකුට ඔන්න බලය තියෙනවා. විවිධාකාර හැකියාවන් තියෙනවා. ඒත් මොකද්ද අඩුයි. ඉතින් මේ වගේ අපි අපේ මේ හිත දිහා පොඩ්ඩක් ආපහු හැරිලා බැලුවාම අපේ හිතේ පූර්ණ තෘප්තිමත් භාවයක් දැනෙච්ච අවස්ථාවක් සම්පූර්ණ සතුටටපත් වෙච්ච අවස්ථාවක් මම මේ කියන්නේ hina වෙන අවස්ථාවක් නෙමෙයි අපි පූර්ණ වශයෙන් සතුටක් භුක්ති දෙන අවස්ථාවක් තෘප්තිමත් භාවයක්. ලද දෙයින් සතුට වීමක්. අයිත් අමුතෙන් දෙයක් ඉල්ලන්නේ නැති ස්වභාවයක්. අපේ හිත මේ තියෙන තත්වයේම පූර්ණ සතුටකට සෑහීමකටපත් වෙන ස්වභාවයක්. හරිම අඩුයි හිතා ගන්න. ඒ තරමට අපේ හිත හරිම අතෘප්ති කරයි. කොතරම් තිබුණත් මදි කියන ගතිය තුළ තමයි අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ ඌනෝ. ලෝකෝ අතිත්තෝ හරිම අතෘප්ති කරයි. හැම මොකක් හෝ අඩුවක් තියෙනවා මේ හිතේ තණ්හා දාස. තණ්හාවට දාස වෙලා ඉන්නේ. ඉතින් මේ බඳු තණ්හාවට දාස වෙච්ච අවිද්‍යා නීවරණයෙන් බැඳිච්ච මේ සත්වයන්ගේ මේ සංසාර ගමන මේ විඳින්න වෙන දුක් කන්දරාව අර වගේ පොළොව විනාශ වුණත් ඉවර වෙන්නත් නැහැ. මහ පොළොව සම්පූර්ණයෙන්ම දූවිලි බවට පත් වෙලා ගියත් ඒත් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම මහා සමුද්‍රය වීරිලා ගියත් ඉවරෙන්නේ නැහැ. මහා මේරු පර්වතයේ ගිනිගෙන දැවිලා අළු වෙලා ගියත් අර සංසාර දුක සංසාර ගමන ඉවර වෙන්නේ නැහැ. ඒක අතකින් හරිම සංවේග ජනක විදිහට බය යොදී උපදන විදිහට බුදුහාමුදුරුව අපිට ඔන්න මේ සූත්‍රයේදී මුලින්ම පෙන්ලා දෙනවා මේ පාර. අපි මේ ඉන්නේ ඉන්නේ මොන වගේ තත්ත්වයකද කියලා ඔන්න පැහැදිලි කරලා දෙනවා. දැන් අපි රූපය ඇසුරු කරගෙන ඉන්නකොට ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා සෝ රූපං අනුපරිධාවං අනුපරිවත්තං රූපයම ආශ්‍රිතව අපේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වෙනවා. ඒ නැවත නැවත එතනම කැරකෙනවා. ඒ නිසා න පරිමුච්ඡති ජාතියා ජන න පරිමුච්ඡති රූපං හා න පරිමුච්ඡති වේදනාය න පරිමුච්ඡති සංඥාය මේ ආදි වශයෙන් ඒ ඒ ස්කන්ධයෙන් දැන් මම එක එකක් ගානේ පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරා. එක එකම ගානේ බුදුහාමුදුරෝ කියනවා රූපය අසුර කරගෙන ඉන්නකොට ඒකෙන් මිදිලා නැහැ. ඒකේ හිර වෙලා ඉන්නේ. වේදනාව අසුර කරනකොට ඒකේ හිර වෙලා ඉන්නේ. සංඥාවන් අසුර කරනකොට ඒකේ හිර වෙලා ඉන්නේ. සංස්කාරයන් අසුර කරනකොට ඒකේ හිර වෙලා ඉන්නේ. විඥාණයෙන් අසුර කරනකොට ඒකේ හිර වෙලා ඉන්නේ. මේ හැම එකටම පොදුවේ කියනවා න පරිමුංචති ජාතියා ජරා මරණේහි ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුංචති දුක්ඛස්මාති වදාමි මේ යන යෑම තුල කිසිසේත්ම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, දුකෙන් කෙලවරීමක් වෙන්නේ නැහැ. එහෙනම් එක අතකින් බැලුවාම අපිට පොඩ්ඩක් මෙතන තේරුම් ගන්න වෙනවා අපිට දුකක් කියලා දෙයක් තියෙනවා. ඉතින් මොකද්ද අසහනකාරී ගතියක්? පූර්ණ තෘප්තිමත් භාවයකට තාම පැමිණෙච්ච නැති ගතියක්. සම්පූර්ණ සංසිඳීමකට, නිවීමකට පැමිණෙච්ච නැති ගතියක් අපි තුල තියෙනවා. ඉතින් මේ අതൃප්තිකර භාවයෙන් මිදෙන්න මේ දුකෙන් මිදෙන්න මේ අසහනයෙන් මිදෙන්න අපි යම් පමණක වෑයමක් දරන්න වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පටන් ගන්න ධර්මයේ උත්කෘෂ්ඨ මට්ටම චතුරාර්ය සත්‍යයේ මුලින්ම බුදුහාමුදුරුවෝ පටන් ගන්නේ දුක්ඛ සත්‍යයෙන්. නිසා අපි මේ දුක අතහරින්න කියලා අපි මේ දුකෙන් පලා යනව වෙනුවට බුදුහාඳුර අපිට කියනවා දුක්ඛම් පරිඤ්ඤය දුක දැනගන්න. ඒතර අපිට දුක දැනගන්න නම් අපි මෙහෙම දුක් කියලා දෙයක් අසහනයක් කියලා දෙයක් හිතේ යම් යම් පීඩා කරන ස්වභාවයක් කයේ යම් යම් පීඩා කරන ස්වභාවයන් මේ ආදී වශයෙන් নানা ප්‍රකාරව දුක් ස්වභාවයන් මේ මනුස්ස ජීවිතේ තියෙනවා කියන ඔන්න අපිට පොඩ්ඩක් යථාර්ථවාදී වුණ පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එහෙමනම් මොකක්වත් නැහැ මට දුකක්. ඕනම් හරින්ම සැපෙන් ඉන්නේ කියලා අපි ගත්තොත් ටිකක් අමාරුයි මේ එක පැත්තකින් දහම තේරුම් ගන්න. මොකද අපි කාටත් පොදු වෙච්ච යම් යම් දුක් පීඩාවන් තියෙනවා කියන පැත්තෙන් පටන් ගත්තොත් අපේ හිතේ පහළන කෙනසුත් ඒ අනුව ටිකක් අඩු වෙනවා. මොකද අපිට තේරෙන මේ මට විතරක් නෙමෙයි මේ දුක. අනිත් අයට සෑහෙන්න මේ දුක උරුම වෙලා තියෙනවා. සත්වයන් වශයෙන් මිනිස්සෙන්ට වඩා උන් තේසන්ගත සතුන් නිරන්තරයෙන්ම බියෙන් ඉන්නේ ඒ නිසාට ඒ නිසා උන්ට ඊට වඩා දුකක් තියෙනවා. ඉතින් අපි අර දුක අඩු වෙන විවිධාකාර ක්‍රම හොයනවා, දුකෙන් පැනලා යන විවිධාකාර ක්‍රම හොයනවා. නමුත් සම්පූර්ණයෙන්ම දුකින් මිදෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේකට අද මේ මාතෘකාව යටතේ මේ ගද්දුල බද්ද සූත්‍රය යටතේ අපි ඇත්තටම කතා කළේ ටිකක් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. නමුත් විසඳුම් සම්බන්ධයෙන් මම හිතුවා හෙට කතා කරන්න කියලා. ඒ නිසා අද ධර්මදේශනාව මම මෙතනින් අවසන් කරනවා. අපිට මේ යන සංසාර ගමනේදී යම් හෝ සංසාර බියක් ඇති වෙනවා නම් තමයි අපි මේ භවනාවකට නැත්තම් මේ නිවැරදි විසඳුමක් කරා අපි පෙළඹෙන්නේ. එහෙම නැත්තම් අපි දන්නේම නැතුව මේ ප්‍රශ්නයක් තියෙනවා කියලාත් අපි දන්නේ නැහැ. දුකක් තියෙනවාද කියලාත් අපි දන්නේ නැහැ. අපි ඉන්නේ හිරගෙදරක කියලාවත් අපි දන්නේ නැහැ. අපි හිරගෙදර ඇතුළෙම තවත් අයත් එක්ක දැන ඇඳුම් දැන ඇඳුම්කම් ඇති කරගන්නවා. ඒගොල්ලොත් එක්කම ආවාහ විවාහ වෙනවා. එතනම දරුමුණුඩම් හම්බ වෙනවා. අපි හිර ගෙදර ඇතුලේ විවිධාකාර සතුරු සාමීචි කතා කරමින් අපි කටයුතු කරනවා. නමුත් අපිට අමතක වෙනවා අපි මේ ඉන්නේ හිර ගෙදරයි කියලා. නමුත් ඔන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට පෙන්වනවා මේ අපි ඉන්නේ හිර ගෙදරක. මේ මෙතෙක් කාලයක් අපි මේ සම්පූර්ණ තෘප්තිමත් භාවයක් හොයලා තියෙන්නේ මේ හිර ගෙදරක. සම්පූර්ණ සතුටක් හොයලා තියෙන්නේ මේ හිරගෙදරක. නිදහසක් හොයලා තියෙන්නේ හිරගෙදරක කියලා අන්න බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. අන්න අපිට පින්වත් මේ කාරණේ වැටහුනොත් ඔන්න අපිට තේරෙනවා මේ හිරගෙදරේ මෙදෙන්න ඕනේ. මේ හිරගෙදර දොර ඇරගෙන අපිට එළියට යන්න ඕනේ කියලා අන්න අපිට මේ දුකෙන් මිදෙන්න යම් හිතක් පහළ වෙනවා. ඒ දුකෙන් මිදෙන්න හිතක් පහළ වුණාම තමයි කොහොමද මේ දුකෙන් මිදෙන්නේ? මොනවාද පාවිච්චි කරන්න තියෙන ක්‍රමෝපායන්? කොහොමද මේ දුකෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන්නේ කියලා අන්න අපිට පොඩ්ඩක් දැන් ගවේෂණය කරන්න පරීක්ෂා කරලා බලන්න හිතෙනවා කොහොමද මේ දුකෙන් මිදෙන්නේ ප්‍රශ්නේ තේරුම් ගත්තොත් පමණයි ප්‍රශ්න විසඳුමක් හම්බ වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලාත් අපිට තේරෙන්නේ නැත්නම් අපි ප්‍රශ්නයක් නැති විදිහට අපි ජීවත් වෙනවා අපි හිරේ ඉන්නේ කියලා දන්නේ නැත්නම් අපි හිර ගෙදරම සාද බවක් තුළින් ජීවත් වෙනවා නමුත් ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා මීට වඩා යමක් තියෙනවා, මීට වඩා නිදහසක් තියෙනවා කියලා පෙන්වනකොට අපිට පොඩ්ඩක් හිතලා බලන්න හිතෙනවා පුළුවන් මේ හිරගෙදර ඉන්න ගමනුන් හරි පොඩි වෙලාවකට හරි ඒ කියන නිදහස ඒ හිරගෙදරින් ඈත් වෙච්ච ස්වභාවය මටත් භුක්ති විඳින්න බැරිද කෙටි කාලයකට හරි. ආයෙත් හිරගෙදරට ඒවි පොඩ්ඩක් හරි මේ එළියේ තියනවායි කියන ඒ නිරාමිස ප්‍රීතිය මට බැරිද පොඩි හරි කාලයකට භුක්ති විඳින්න. කියලා ඔන්න පොඩ්ඩක් අපි අර සාමාන්‍ය රටාවෙන් අත මිදලා සාමාන්‍ය රැල්ට අහුවෙච්ච ගතියෙන් අත මිදලා පොඩ්ඩක් හරි ඔන්න වෙනත් විදිහකට හිතන ස්වභාවයක්. උඩුගම් බලා පීනන්න හදන ස්වභාවයක් ඔන්න අපේ හිතේ ඇති වෙනවා. මේ උඩුගම් බලා යන ගමන ඉතින් අමාරුයි. ඒක ඉතින් පහසු නැහැ. මේ රැල්ලට අහු වෙලා හිරගෙදරටම වෙලා ඉන්න එක නම් හරි පහසුයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා කොයි තරම් ආත්ම භාවවල සැරිසරුවා මේ අර කනුව වටේ කරකැවීමක් තියෙන්නේ. එතන එතන කරකැවීමක් තියෙන්නේ. ඒ ඒ භවවල එතන එතන පහළ වෙනවා, එතන එතන ඒක ඇසුරු කරනවා, එතන මැරලා යනවා. ආයෙත් තව භවයක උපදිනවා, එතන එතන පහළ වෙනවා, එතන දේවල් ඇසුරු කරනවා, එතන මැරලා යනවා. මේ බඳු බොහොම දීර්ඝ සංසාරයක් තිස්සේ අපි පැමිණලා තියෙනවා. ඉතින් මේ කාරණාවන් තේරුම් ගන්න තේරුම් ගන්න අපේ විසඳුමක් මේකට දෙන්න අවශ්‍යයි. මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් මේ සඳහා විසඳුමක් ලබා ගන්න අවශ්‍යයි කියලා අපිට අන්න අපේ හිතේ සංවේගයක් පහළ වෙලා අන්න අපි විසඳුම් සෙවීම සඳහා උත්සුක වෙනවා. විසඳුමක් මොකක්ද බුදුහාමුදුරුවෝ දුන්නේ? ආරයන් වහන්සේලා කොහොමද මේ හිරගෙදර අතහැරලා ගියේ? හිරගෙදරින් නික්මුනේ කොහොමද? බුදුරජාන් වහන්සේ පෙන්වපු මාර්ගය මොකක්ද? කියලා අන්න අපේ මේ මාර්ගය සොයන්න පටන් ගන්නවා. මේ මාර්ගය සොයන්න පටන් ගන්න යම් කිසි උනන්දුවක් අද දින ධර්ම දේශනාවෙන් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව સમાප්ත කරනවා සිල් දනාටම දරුවන් සරණයි. එතකොට මෙන්නත් අද අපි කටයුතු කීපයක නිරත වුණා. උදේ කෙටි ධර්ම දේශනාවකින් පස්සේ අපි මෙහෙවීමක් සහිතව භවනාවක නිරත වුණා. ඊළඟට නැවතත් අපි ධර්ම සාකච්ඡාවක නිරත වුණා. ඊළඟට ඉඳගෙන භාවනා කටයුතු නිරත වුණා ඊළඟ සක්මන් භාවනාව නිරත වුණා දැන් අපි ධර්ම දේශනාවටත් සමන් දුන්නා අද දින පවත්වපු කටයුතු වලදී හෝ නැත්නම් වෙනත් අපි කරගෙන යන භාවනාවේ හෝ වෙනත් මේ ධර්ම දේශනාව ආශ්‍රිත විශේෂයෙන්ම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් අද අදට කටයුතු අවසන් කරන්නයි තියෙන්නේ මොකද තියෙනවද කාට හරි දැන් කාට හරි ඕන නම් තව ටිකක් ඕන භාවනා කරලා යන්නත් පුළුවන් ඔව් හිතේ වීරය වැඩෙන විදිහට මට හිතෙනවා ඔව් සමහර විට දැන් අර සතිය මුලදී ඒ කියන්නේ ටිකක් ටිකක් අහු වෙන්න ගත්තාම ඔකේ විශේෂයෙන් අපි අර අද කොනේදී හැරෙනකොට අර ගිනිච්ච සතිය කැඩෙන්න පුළුවන්. ඒ නිසා අපි දිග සක්මනක් තෝරගත්තාම ඒ ඒ බාධාව එන්නේ නැහැ. අපිට සෑහෙන කාලයක් තිස්සේ එකම ඉරියව්වේ සක්මන් ඉරියව්වේම හොඳට අර නිකම් මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර කිසිම හැරහොල්මක් නැතුව හැපීමක් නැතුව හොඳ දිගට දිගට දිගට දිගට යන්න පුළුවන්. එතකොට අන්න ඒ හැදෙන ජවය ටිකක් වැඩි වෙනවා. ඒන ගැම් හොඳට වර්ධනය වෙනවා වර්ධනය වෙනවා වර්ධනය වෙනවා වර්ධනය වෙනවා යනවා. අපි දුක කෙටි සක්මනකදී නම් ඒ වර්ධනය වෙන්නේ පොඩ්ඩයි. ආයි ආයි හැරෙන්න ඕනේ. හැරිලා ආපහු එනකොට ආයි පොඩ්ඩයි වර්ධනය වෙන්නේ. නමුත් දිග සම්ප්‍රත් තෝරගත්තාම ටිකක් අර එන රටාවේම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකම හොඳට අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන යන්න පුළුවන්. අ හැබැයි ඉතින් පස්සේ නම් ඔය ඉතින් හරියනවා. මුල් මුල් කාලේ තමයි මට හිතෙන්නේ ඒ වගේ ඉතින් අර දිග සම්ප්‍රතකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි සමහර වෙන්නකොට මේ අ දිග සම්ප්‍රතයක් වෙහෙසයි. නැතම් කෙනෙකුට. දාත් දිග එකක් තෝරගත්තාම දිගින් අර මේක ඉවරයක් වෙන්නේ නැහැ යනවා යනවා පොඩි පොඩි වෙනසක් අත්දැක ගන්න පුළුවන් කොනේදී අක්මනේ අන්තිමට ගියා එතනක් තියෙන පොඩි වෙනසක් නේ අපේ හිත කැමතිනේ මොහේ සක්මන් කරනවා පොඩි වෙනසක් ගන්න ඉතින් කොනට ගියා එතන තියෙන අලුත් තැනක් කොනට එතන තියෙනවා අන්න 아무තු විදිහට හැසිරෙන්න ඕන එතන ගිහලා හිට ගන්නවා එතන සක්මන කියන්නේ අරංගිය සතිය කඩා ගන්නේ නැහැ ඔන්න එතෙන්දි හිමීට හැරෙනවා අර පුංචි අභියෝගයක් තියෙනවා ඒක ඒකට ඉතින් අපි කැමතියි නේද? අපේ හිත කැමතින් දැන් පොඩ්ඩක් ඉතින් මේක ටිකක් ගියා මේ විදිහට. කොහොමද මෙතෙන්දිත් මේ අරන්්‍ය සතියේ ධාරාවම කඩා ගන්න නැතුව මෙතනින් පවත්ව ගන්න. ඊට මේ ධාරාවම ආයෙත් අරන් කොහොමද? සාමාන්‍යයෙන් නම් ඒ හින්දා මට මතක විදිහට අඩි 20ක 25ක 30ක වගේ දිග තමයි සාමාන්‍ය සක්මනට ගන්නෙ. අ කොහොමද ඔය නිසන් වනේ තත්ත්වෙ සක්මන් හරි දිගයි. තවත් හැබැයි කෙටි සක්මන් කෙලෙසක් මුනුත් මම හිතන්නේ තියෙනවා. දැන් අනිත් එක හැබැයි දැන් සක්මන් සක්මනේ ඉඳගෙන කරන භාවනාවේ ඒ තරම් වෙනසක් නැති වෙනවා. ඔය ධාතු මනසිකාරය වගේ දෙයකට හොඳට විපස්සනා පැත්තකින් බහැගත්තා. මොකද ඉඳගෙනත් මුළු කයෙම දැනෙන දේවල් තමයි බලන්නේ. ඊළඟ සක්මනේදීත් ඒකම තමයි බලන්නේ. ඊළඟට අපි හිතමු ඉන් එහාට කියලා අපි චිත්තාපසනාවට යනවා කියලා. ආයෙත් දැන් සක්මනේදී කියලා මේ කයට දැනෙන දේවල් නෙමෙයි බලන්නේ. කය සක්මන් කරාට හිත දිහායි බලන් ඉන්නේ. ඊටත් එහා ගිහිල්ලා හිතමු ටිකක් හිත අනිසිතව ඉන්න මට්ටමක් කියලා. ඉතින් ඒක කොහෙ මොන ඉරියව්වෙන්ද එකයි. ආයෙත් හිත පුළුවන් තරම් නිදහසේ කෙලසුන්ගෙන් තොරව, උපාදාන වලින් තොරව පවත්තන්නේ බලන්න. එතකොට ඇත්තනම මේ يعني අපි යොදන උපක්‍රම ඒ ඒ කාල වකවානුවේදී හරිම වැදගත්. හැබැයි එතනින් ඒ කාල වකවානුව

උපචාරයට සම්බන්ධයක් තියෙනවා වගේ. ඒක කොහොමද වෙනස් දැන් සාමාන්‍ය දුක ඒ වගේ අර අවස්ථා තුනකට නැත්නම් දුකේ ಜಾති තුනකට පෙන්නවා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම දුක්ඛ නම් ඉතින් අපිට තේරෙනවා. දැන් රූපේ වුණත් අපි තුමු රූපස්කන්ධය අපි හොඳට නිරීක්ෂණය කරනවා ධාතුරක් නිරීක්ෂණය කරද්දී ඒක නිරන්තරයෙන් වෙනස් වෙන ගතිය. ඒතර විපරිණාම දුක වශයෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ධාතු ආශ්‍රිතවත් දුක්ඛ දුක්ඛය කියන එක නම් විතර ගන්න වෙන්නේ දුක්ඛ වේදනාවල තුනේ පෙන්වන්නේ. දුක් වේදනාව නිසා ඔන්න හටගන්නා දුකක් තියෙනවා. ඒ වගේම අපිට රෝගා රෝගාතුර වීම, ඒ වගේ කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට දැනෙන දුක තමයි එතන දුක්ඛ දුක්ඛ කියලා පෙන්වන්නේ. يعني මේ කය ජරාවටපත් වීම නිසා ඇති වෙන දුක, නැත්නම් ලෙඩවීම නිසා ඇති වෙන දුක. ඉතින් මේ ඊට අප්‍රියයන් නිසා ඇති වෙන දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන අපිට මේ තේරෙන පරාසය තුළ සැහැණ දුකක් තියෙනවා. ඒක තමයි මේ දුක්ඛ දුක්ඛ වශයෙන් පෙන්වන්නේ. ඊළඟට අපි තමු විපරිණාම දුක වශයෙන් ඔන්න තියෙන ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකටපත් වෙනකොට, දිරනකොට ඔන්න ඇති වෙනවා යම්කිසි දුකක්. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඇත්තටම අපි සැපක් කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ දැන් තියෙන ස්වභාවය සැපයි හොඳයි කියලා සලකන්නේ ඒ ස්වභාවය දිගට තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන ස්වභාවය ඔන්න අපි හොඳයි කියලා හලකුවා නම් නමුත් මේ විපරිණාමයටපත් වීම නිසා මේ දැන් තියෙන සැප දැන් තියෙන ස්වභාවය දිගට පවතින්නේ නැහැ. ඊට පස්සේ මොන ඒක වෙනස් වෙන නිසා ඔන්න දුකටපත් වෙනවා. ඔන්න විපරිණාම දුකක් තේරෙනවා. සංඛාර දුකක් කියලා අර නිරන්තරයෙන්ම මේක සකස් වෙනවා. හේතුන් අනුව සකස් වෙන්න ගන්නවා. ඒතර මොනවා මොනවා හරි මේ හේතුන්ගේ වෙනස් වීම අනුව ආයෙත් ඔන්න මේක වෙනස් වෙනවා. ඉතින් එතකොට අන්න සංස්කරණය වීම නිසා ඉතින් සංඛාර දුකක් වෙනවා. තව මට ඊයේ මේ රාහු ප්‍රශ්නේ මම පොඩ්ඩක් බැලුවා අර ඔස්සග්ග පරිණාමයෙන් කියන එක. ඒකේ මම ඊයේ දීපු උත්තරේ තමයි මේ මම කියන්නේ සේරම බැලුවා. ඔස්සග්ග පරිණාමය කියන්නේ අත්හැරීම කියන අදහස තමයි. ඊ අපි කතා කරේ අර බොජ්ජංග වර්ධනය කරන සම්බන්ධයෙන් මේ බොජ්ජංග වැඩිීමේදී බුධාඳුර කියන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමයෙන් සත් සම්බොජ්ජංගම භාවයේදී. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමයෙන් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. ඔය විදිහ තමයි මේ බොජ්ජංග ධර්ම වර්ධනය කිරීම ගැන කතා කරන්නේ. ඒතර මේ මොස්සක පරිණාමයෙන් කියලා කියන්නේ මේ අතහැරීම මුල් කරගෙන. දැන් දේවල් අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන නෙමෙයි දැන් හිතේ තියෙන්නේ නිකන් අතහැරෙන ගතියක්. ඒක දැන් මේ වුමන් දැන් අපි හුඟක් වෙලාවට අතහැරීම අතහැරීම කියලා කියනකොට දැන් අපි හිතනවා මේ කොහොමද මේව අතහරින්නේ හර්මයේ කියලා. නමුත් බුදුහාඳුර පෙන්න දහමේ එහෙනම් අපිට උමනාවෙන් බලෙන් අතහැරීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව දේවල් වල ඇත්ත ස්වභාවය වැටහෙනකොට ඒවා ඉබේ ටික ටික අතහැරෙනවා. ඒක මේ අමාරුවක් නැතුව අතහැරෙනවා. ඒක මේ සමහරලාට තමන්ගේ ගෙවල් දොරවල් වල තියෙන දේවල් අතහැරෙනවා කියන එකක් නෙමෙයි. තමන්ගේ ගෙවල් දොරවල් වල දේවල් තියෙනවා. නමුත් හිතෙන් අතහැරිලා. හිතෙන් ඒවා අතහැරිලා ඒවා ගැන ලොකු බැඳීමක්, ලොකු දැඩිව ග්‍රහණය කිරීමක්, ඒවා නිසා හිත පෙලීමක් හිතට බරක් එන ගතියක් නැහැ. ඒවා තියෙනවා. තමන් හිතින් අතහැරලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවොත් මේ මේ විපස්සනා වඩන්න ගියාම ඔක්කොමලා මහාන වෙන්න ඕනේ කියලා එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. මේ ඕන තරම් මේ මිනිස්සු මේ සැකලින බුද්ධ කාලයේ ඒ මට්ටම් වලට ඇවිල්ලා තියෙන මේ කෙවල් දොරවල් ඉසුරු කරගෙනම. මොකද හැබැයි හිතින් උතැරලා තියෙනවා. දැන් අර විසාක උපාසකතුමා මේ ඉතින් අනාගාමී වෙච්ච මේ ආරයන් වහන්සේ කෙනෙක් ගිහි කෙනෙක් චිත්ත ගෘහපතිතුමා ඒ වගේ නාම ප්‍රකාර මේ මට්ටම් තියෙනවා. දැන් හොඳම උදාහරණයක් අර මේ බන්දුල මල්ලිකා බන්දුල මල්ලිකාව එහෙම කියලා බැලුවාම මේ කවුද බන්දුල සේනාපතිගේ භාර්යාව බේද ඉතින් හැබැයි සෝවාන් මට්ටමටත් එහා මං හිතන්නේ නේද සෝවාන්ද ඊටත් එහා සෝවාන් හෝ ඊටත් එහාවක් තියෙනවා. කොහොමරි අනාගාමී මට්ටමක් වගේ මට හිතෙනවා මට. හරියට මතක නැහැ කෙසේ නමුත්. එයාගේ අර තමන්ගේ ස්වාමියායි දරුවෝ 32 දෙනෙකුයි නැති වෙලා හිතේ කම්පාවක් නැහැ. ඒ තරමට දැන් දහම වැඩිලා. ඒ නිසා මේ තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ මේවා මේ වැඩෙන්න වැඩෙන්න හිතේ යම් පමණක නිකන් ඕන දෙයකට නොසෙල් වෙන ගතියක් නොබැඳෙන ගතියක් ඉතින් ටික ටික හැදෙන්න ඕනේ. හැදෙනවා නම් තමයි අන්න තේරෙනවා මේ අක්කරි දහමක් වැඩෙනවා කියලා. ඔව් දැන් දුක්ඛ දුක් දුක කියන එකට අර වගේ ඒ කියන්නේ පත්තකතනයක් දුන්නාම දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ පරිණාම දුක්ඛ කියලා. ඉතින් ඔය ඔය අවස්ථා තුන උපාදානස්කන්ධ පහෙන් වෙන්න පුළුවන්. නේද? රූපස්කන්ධය හරහා රූපේ විපරිණාමයටපත් වෙනකොට අන්න විපරිණාම දුකක් තියෙනවා. සංස්කාරයන් විපරිණාමයටපත් වෙනකොට එහෙම එනවා. සංඥාවන්, වේදනාවන් ඔක්කොම විපරිණාමයටපත් වෙනකොට විපරිණාම දුක දැනෙනවා. ඒ නිසා ඒ ඒ කියපු ಜಾති තුන පහටම පොදේ කියලා සලකන්න පුළුවන්. මේ ධම්මවිචේ සම්බන්ධයෙන් ඇත්තටම ධම්මවිචේ සම්බොජ්ජංගය ගැන අපි අද උදෙත් කතා කරපු ආනාපාන සති සූත්‍රයේදී පෙන්නනවා මේ කොහොමද ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ කියන එක. ඒක කියන්නේ මේ දැන් උදේට දැන් ආනාපාන සතිය වඩ වඩා ඉන්නවා. ඒ ඒ අරමුණ දිහා අපි ගත්ත මකෝ අරමුණ නිසා උදාහරණ කියන්නේ පරිවේමං සංවාප පරිවීමංසං ආපජ්ජති පවිචේති පරිචයති පරිවීමංසං ආපජ්ජති ඔන්න වගේ වචන කීපයක් පාවිච්චි කළා කියලා මේ දැනට දැනට අපේ අවධානයට තියෙන අවධානයේ ලක් වෙලා තියෙන අරමුණ දිහාට විමසිලිමත්ව බලනවා. මොකද්ද මෙතන වෙන්නේ කියලා සොයනවා සුළුව බලනවා. නිකන් ඔහේ බලන්නම් වාලේ බලන් ඉන්නේම නෙමෙයි. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ඉතින් අපි දැන් හිතමු මම කලින් අපි නොදැකපු දෙයක්. පාරේ තිබිලා අහු අහු ඇහුලුවා නම් අපි ටිකක් අතට අරන් බලනෝනේ මොකද්ද මේ කියන. අන්න ඒ වගේ දැන් අපි දැන් වේදනාවක් නිරීක්ෂණය කරනකොට මේ කායික වශයෙන් දැනෙන අපි දුමු ධාතු ලක්ෂණයන් නිරීක්ෂණය කරනකොට මේ නිරීක්ෂණය කිරීම නිකන් ඔහේ අර මේ අපේ ලොකු සාරණහසලන් කියන්නේ මේ මේ මේ ලෙඩ කපුටෝ වැලපනවා වගේ. එහෙම නිරීක්ෂණය කළ වැඩක් නැහැ. ඒ කියන්නේ මේ මුට්ටෙන් ගානක් නැහැ. එහෙම වැඩක් නැහැ. මේ පොඩි උනන්දුවක් තියෙනවනේ. මොකක්ද ඇත්ත වශයෙන් වෙන්නේ. අර දැන් පුංචි දරුවෙක් මේ මොකක් හරි අලුතෙන් දුන්නාම බලන එහාට පෙරලා බලනවා මෙහාට පෙරලා බලනවා මෙහෙම් බලනවා මෙහෙම් බලනවා දිව ගාලා බලනවා හිඹලක් බලනවා දැන් එයාට කුතුහලයක් තියෙනවා මේ ඇත්ත වශයෙන් මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕන ස්වභාවය. අන්නේ ඒ ඉබඳු පොඩි කුතුහලයක් අන්න හිතේ තියෙන්න ඕනේ ඉගෙන ගන්න. අන්න ඉබඳු ස්වභාවය තමයි පෙන්වන්නේ පවිචේති පවිචරති පවිමාංසං ආපඤ්ඤති. ඔය වගේ වචන කීපයක් පාවිච්චි වෙන්නේ. ආනාපානසති සූත්‍රයේදී දැන් මෙහෙම මේ විදිහට හොඳට පරීක්ෂාකාරීව බලනකොට තමයි ධම්මවිචේ සම්පොඥංගේ වැඩෙනවා කියලා කියන්නේ. එතකොට අපිට කියන්නේ අපේ හිතේ තියෙන මේ පොඩ්ඩක් අර ප්‍රඥාව අවදි වෙන ගතිය දෙයක් දිහා හොඳට විමසීමක් බලන ගතියෙන් තමයි ධම්මවිචේ අවදි වෙන්නේ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ අපි මේක ගැන විතර්ක කරනවා කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මොකක් හරි දෙයක් දැක්කම අපි හිත හිතා ඉන්නවනේ. ඒක යන්නේ තර්ක ඥානෙට. ඒක ඉතින් අපිට දැන් ඔය ඥානයේ තියෙනවනේ විවිධ මට්ටම් විවිධ අවස්ථා කතා කරනවානේ. දැන් ඔය චින්තාමය ඥානයේ මට්ටමකින් තමයි ඒක කතා කරන්නේ. නමුත් මේ බොජ්ජංග මට්ටමකදී තියෙන බොහොම විමසිලිමත් බැලීම හිත නිහඬයි. හැබැයි විමසිලිමත් නිරීක්ෂණය කරනවා. ඒතකොට මේ විමසිලිමත් නිරීක්ෂණයට තමයි මේ නිරීක්ෂණයට භාජනය වෙන වස්තුවේ සිද්ධ වෙන ඊටාම සියුම් පවා ඊටාම සියුම් සියුම් වෙනස්කම් පවා හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතනින් තමයි ඇත්තටම ත්‍රිලක්ෂණයක් වැටහෙන්නේ නේද? කියන්නේ අපි දැන් අපි මේ අපි කතා කරන දේවල් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් පිම්බි මෙහෙකලීම කියන දේ. අපි මේ අඩියක් විතර බඩ පිම්බෙන්නේ නැහැනේ. ඔන්න අඟල් කාලක් පිම්බේ ඉතින්. ඉතින් ඒ නිසා අපි හොඳට මේ බලාගෙන ඉන්න ඕනේ. හොඳ ඒකාග්‍ර වෙච්ච මනසකින් හොඳට මේ මේ තා පුංචි පරාසයක් තුළ බලන් හිටියොත් තමයි මේ මේ මේක තේරෙන්නේ. නේද? එහෙනම් හොඳට එකඟ වෙච්ච මනසක් අවශ්‍යයි. හොඳට තියුණු වෙච්ච ස්වභාවයක් අවශ්‍යයි. අන්න එතෙන්ට තේරෙනවා මේ ඒකයි මේ සමාධිමත් හිතක වටිනකම තියෙන්නේ. විසිරිච්ච මනසකින් ඕක කරන්න බැරි ඒකයි. හොඳට මනස එකඟ වෙලා හරියට නිකන් අර ලේස බීමයක් වගේ මේක තියෙනවා නම් හොඳට ඔන්න බලන්න පුළුවන් මේ තාම සූක්ෂම වෙනස්කමක් පවා ඒ හිතට වැටෙනවා. පාසක් අනිවාර්යයෙන්ම. ඉතින් ඒක බලන්න බලන්න තින් අර සමාධියත් එතන වර්ධනය වෙනවා. මුලදී අපිට නිකන් මතු පිටින් වගේ පෙනේවි. නමුත් අපි හොඳට උනන්දුයෙන් හිත විසිරුව ගන්න නැතුව ඒකම බලාගෙන ඉන්නකොට හිත එතන එතන තව තව ඒකරාශී වෙනවා. ඒකරාශී වුණා නම් ඔන්න තව ටිකක් මේකේ කලින් නොපෙනෙච්ච වෙනස්කම් නැත්නම් කලින් කලින් නොපෙනෙච්ච විස්තර පේන්න ගන්නවා. ඒකයි දැන් ඔය සක්මන් භාවනාවේදී හිම උනන්දු කරවන්නේ. මුලදී නිකන් අපි පොඩ්ඩක් සතිය දාගන්නවා, හදාගන්නවා. ඊට පස්සේ බලන්න මේ කලින් නොදකපු දේවල් බලන්න උත්සාහ වෙන්න ඕනේ. එතනින් තමයි ඔන්න ධම්ම විචයක් පැත්තක් සම්පජඤ්ඤයේ පැත්තක් සම්පජඤ්ඤය කියන්නේ තියෙන ප්‍රඥාවේ මොනවරක්නේ. ඒ ටික වැදලා එන්නේ. ඔව්. සොල්ලි තාමස්ලිතේ ගාස්නාර පාස්සේ නැතිනම් කෙනෙකුට අන්තිමේදී විස්තර කරලා වගේ අසුවිසන් ඉන්නේ කියලා. ඒක සොල්ලි කරන කම්පියන ඒ අනාගත සුනිලලා සුනිලලා කියන මදනික අවස්ථාවට ඒගොල්ලෝ කියන අක්ෂේම ඔව් ඒකයි දැන් අද උදේ ඇත්තටම ඔය ගැන ටිකක් අපි කතා කළා. මේ ආනාපාන සති සූත්‍රයේදී ඇත්තටම මුල් මුල් කොටස් හතරේදී තමයි කායanusasanaව තියෙන්නේ. ඒ ඒ කායanusasanaව මට්ටමේදී තමයි අපි කෙලින්ම ආනාපාන සතිය නැත්නම් හුස්ම රැල්ල මූලකමටහන වෙන්නේ. නමුත් වේදනානුපස්සනාව කොටසට යනකොට වේදනාවටයි මුල් තැන දීලා තියෙන්නේ. දැන් පීති පරිසංවේදී අසතිසාමිත සික්කති. දැන් මේ ආනාපානය වැඩිම හරහා ප්‍රීතියක් පහළලා තියෙනවා. ප්‍රීතිය ප්‍රමුඛ කරගෙනයි දැන් බලන්නේ. ප්‍රීතියට මොකද්ද වෙන්නේ? දැන් ඔන්න ප්‍රීතියක් තියෙනවා ඔන්න රැල්ලක් යන මේ මේ පටගත්ත මේ සුඛ වේදනාව දැන් මොකද්ද වෙන්නේ? සුඛ වේදනාව ඔන්න වෙනස් වෙනවා. සුඛ වේදනාව දඟලනවා. නැත්නම් ආය වෙන තැනක පහළ වෙනවා. දැන් වේදනාවයි බලන්නේ. හැබැයි ආනාපානේ හරහා ඇවිල්ලා තියෙන තාවත් ආනාපානෙ සිද්ධ වෙනවා. ඊළඟට චිත්තානුපසනාවට ගියහමත් එහෙමයි හිතට තමයි දැන් දැන් කියන්නේ අරමුණ දැන් මාරු වෙලා. අපි මුලදී නම් අපිට දැනෙන වේදනාව කායනුපසනාව මට්ටමේදී වේදනාව මොකක්ද කියන්නේ මේ ද්විතීක අරමුණක්. ප්‍රාථමික අරමුණ නෙමෙයි. මූලකමඨහන නෙමෙයි. දැන් මෙතෙන්දී මූලකමඨහන වෙන්නේ වේදනාව. වේදනානුපසනාව. ආනාපාන දෙවෙනි පැත්තක් ගිහිල්ලා. ඕනේ නම් ඉතින් ඒකත් පැත්තකින් ඉන්න අන්න ඒ වගේ පැත්තක්. ආ. හොඳයි. කරපු සම්මාන දැන් දැන් ප්‍රීතියට පිට යතුනහම ඒක සමනේ උනාට පස්සේ තමයි ආපහු ආරම්භන්නත් දෙන්නේ. හොඳද? දැන් එහෙම එහෙම අවශ්‍ය නැහැ ඉතින්. දැන් නෑ ඒක තමයි. කායानुපස්සනා කායानुපස්සනා මට්ටම පසු කරනකොට මේ කය හොඳට සංසිඳලානේ තියෙන්නේ. හුස්මලලා තොන්න සංසිඳලා තියෙන්නේ. දැන් ඔන්න පහළ වෙනවා කියලා අපි හිතමු නිකන් මේක පැහැදිලි කරගන්න හදනවා. ඔන්න දැන් ප්‍රේත ස්වභාවය පහළ වෙනවා. දැන් ඒක දිහා බලනවා. එතකොට ආයි ඒක අපිට ඒක සමනය වුණාට පස්සේ ආයි ආයිත් ආනාපානේ එන්නත් පුළුවන් දෙන්න එන්නත් පුළුවන්. ආනාපානේ තිබුණා කියලා ඒක බලන්න තරම් ප්‍රශ්නයක් يعني ඒක අත්‍යවශ්‍ය නැහැ බලන්න කියන එක මට නම් තේරෙන්නේ. මොකද අපි ඒක පහු කරගෙන ආවනේ. කායනුපසනාවට පහු කරගෙන ආවා. දැන් මොන වේදනාවට ඒ පැත්ත බලනවා වේදනාවේ ස්වરૂපයෙන් බලනවා. මොකද ඒක සමනය වුණාට පස්සේ ඉබේට මොන හිත දෙහයි බලන්න තියෙන්නේ. චිත්තානුපසනාවට ඒක අඩු වෙන්නේ. කියන්නේ අනුපිළිවෙල යන බුදුහාඳුරු පෙන්වන මේ රටාවේ ක්‍රමික වර්ධනයක් තියෙනවා. පියරෙන් පියරට ඉස්සරහට ඉස්සරහට යන ගතියක් තියෙනවා. නිසා අපි ආයෙත් ආනාපානෙට අල්ලලා දාන්න අවශ්‍ය නැහැ. ඊපස්සේ මීට ඔන්න දැන් වේදනාව සුළුපින් බලනවා. ඒක හොඳට බල බලා ඉඳලා ඔන්න ඒකත් සමනය වෙලා යනවා. දැන් හොඳට කයත් තැම්පත් වෙලා ආනාපානයත් සමනයටපත් වෙලා පහළ වෙච්ච සුඛ වේදනාවන් මේ රැලි ඇවිල්ලා මොනවා මොන හරි පහළ වෙච්ච දේවල් ඒවත් ඔන්න සමනයටපත් වෙලා දැන් ඒ රළු මට්ටමේ දේවල් නැහැ. ඒ වෙනකොට දැන් හිමීට හිත දිහා බලනවා. හිතේ යන සමහර දේවල් ඉතින් එනවා යනවා. දේවල් තේරෙන ගන්න. මොන සිතම් පසනාවට වැහෙනවා. ඒ ආපස්සට ඉතින් අවශ්‍ය නැතිනම් යන්න පුළුවන්. අවශ්‍යම නැහැ ඉතින් නේද? අන්න අන්න. ඒකනේ හතරේ කොටස වශයෙන් පෙන්වන්නේ. පසම්බයං කාය සංඛාරං කියනකොට මොන ආනාපානේ සංසිඳිලා. අපි ඒකට උදව් කරනවා. තම්පත් වුණා. ඒ තම්පත් වුණාට පස්සේ ඔන්න කායික වශයෙන් ප්‍රීතියක් පහළ වෙනවා. නේද? ආනාපානේ සාධකොට ඉඳලා. ඊළඟට විදර්ශනා කරලා එන්න. එහෙම කියන්න පුළුවන්. <laughs> මොකද ඒ කියන්නේ අර මුල් කොටස් හතරේදී ඒ තරම් විපස්සනාවක මුහුණුවරක් නැහැ ඉතින්. ඔව් විපස්සනාවක මුහුණුවරක් නැහැ. හැබැයි දැන් කායනුපස්සනාව ගවහම නම් ඉතින් එතනදී විපස්සනා මුහුණුවරක් තියෙනවා. දැන් මේ ආනාපාන සතියේ මේ මුලින් පෙන්නන කොටස් වල ඒ තරම්ම අපි වෙලා තියෙන දැන් අපි හිතන්නේ විපස්සනාව වෙන්න නම් මොකද අපිට අනිත්‍ය තේරෙන්න ඕනේ දුක තේරෙන්න ඕනේ. එහෙමනේ ඉතින් අපි අර එහෙම එහෙම ඉතින් අර මේකේ මේ මේ මේ සීමාවන් පනව ගන්න ගියාමයි මේ අපිට තියෙන ප්‍රශ්නේ. તો දෙකම එකයි කියලා ගන්නවා ඉවරයි. වැදගත් වෙන්නේ. ඒකයි. එතන ඒ කියන්නේ ආනාපාන සති සූත්‍රය හරීම කියන්නේ හොඳට අරවන සූත්‍රයක්. ඒක මේ ඒකම වෙන්න තිය ඇත්තම ඔය ලංකාවේ විශේෂයෙන්ම ආනාපාන සතියට හොඳ තැනක් දීපු රටක්. ඉතින් ඉස්සර ඉඳන්ම මේ ආනාපාන සතිය මුල් කරගන්න සෑහෙන ප්‍රයෝජන ගත්ත රටක්. ඉතින් ඔය බුරුමේ පස්සේ ඔය මේ බිම්බිම හැකිලිම භාවනාවට ඉතින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් බුරුමෙත් ඉතින් දැන් ඇත්තම ඔය මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ අ බිම්බිම හැකිලිම භාවනා ක්‍රමය විතරක් නෙමෙයි කියලා දෙන්නේ. ආනාපාන සතියත් කියලා දෙනවා. මේ පසු කාලේන මේගොල්ලෝ ඒකම අල්ලගෙන ගත්ත ස්වභාවයක් තියෙනවා. ආනාපාන සතිය අතහැරිලා. නමුත් ඉතින් පාවක් සයඩෝ වගේ උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා ආනාපාන සතිය හොඳට මුල් තැන දීගෙන යනවා. දෙයක් නෙමෙයි. ඒක තමයි. දැන් අපි නිකන් අපි දැන් අපි ගහකට වතුර ටිකක් දානවා, පොර ටිකක් දානවා. ඉතින් ඒක ප්‍රමාණිකූලව ඒ පොඩ්ඩෙන් පොඩ පොඩ්ඩෙන් පොඩ වර්ධනය වෙනවනේ. ඒක ස්වාභාවිකව ඒ මේ පියවරෙන් පියවර යනවා. ඒ වගේම දෙයක් අපේ හිතටත් වෙනවා. ඒකයි මේ පියවර 16 අපිට يعني අපිට බලෙන් තල්ලු කරන්න බෑ. අපි අපිට තියෙන යෙදෙන එක. යෙදෙන යෙදෙන යෙදෙනකොට ඒ ඊළඟ ඊළඟ පියවරට යන්නේ කොහොමද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා ඒක වඩලා මෙන්න මෙහිමයි මේක වැඩේ රටාවක් කියලා පොඩ්ඩක් ඉතින් අපිට චිත්‍රය ඇඳලා පෙන්නලා තියෙනවා. එතකොට ඉතින් අපිට වර්ධින්න තියෙන හැකියාව අඩුයි අනිත් එක අනිත් එක තමයි ඉතින් පොඩි උනන්දුවක් ඇති කරනවා. මේක ඇරියට මෙහෙට එන්න ආවනම් දැන් මෙහෙම දෙයක් අත්දැක ගන්න පුළුවන් කියලා පුංචි උනන්දුවක් උද්‍යෝගයක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. බක්කය අත්දැක තියෙන හැබැයි අර සූත්‍රයේ කියන තමයි දැන්නේ ආ මේක තමයි. ඔව්. ඒක තමයි. ඒක ඒක ඇත්තම ලස්සනට විස්තර කරනවා විසුද්ධි මාර්ගයේ එහෙම ප්‍රීතිය මේ ඔය දෙවන ධානය දුකද විස්තර කරද්දී ප්‍රථම ධානය හෝ දෙවන ධානය විස්තර කරද්දී මේ ප්‍රීතිය හොඳට විස්තර කරනවා. ඒක තමයි ඔය පස්වන ප්‍රීතිය වශයෙන් පෙන්වන්නේ. කනික පීති, කුද්ධිකා පීති, ඕකප්පන පීති, පරණ පීති තව මොකද්ද එකක් තියෙනවා. ඇගේ පහක් වෙනවා. ඒ වගේ විස්තර එන්න ඇත්තටම තියෙනවා. ඉතින් ඒවා ඉතින් හුඟක් දෙනෙක් අත්දකින්නවා මේ. ඒවා මේ ඒ කාලේ විතර නෙවෙයි අද කාටත් අත්දකින්න දේවල්. ඉතින් ඒ ඒවත් ඉතින් හැබැයි ඉතින් ඒ කාලට අත්දැක්ක ඉතින් ඉවරයි. ඊට පස්සේ ඊළඟ මේ පියවරට යනවා. අර අපි අපිට ඒක අර මුලින්ම අත්දකින්නකොට හරියට නැවුම් නැත්නම් ඒක සමහරවල් බය වෙනවා. මොකද්ද මේ උනේ කියලා. හැබැයි ඉතින් මේවා පෙන්ලා දීලා තියෙන දේවල්. ඔව් ඒක තමයි අර දැන් ඔය උපක්ලේශ වශයෙන් පෙන්නවනේ. මේ ඉතින් උපක්ලේශ වෙන්න නම් ඉතින් සාර්ථකත්වයක් තියෙනකොට තමයි උපක්ලේශ වෙන්නේ. කියන්නේ භාවනාව හරියාගෙන එනකොට ඒ මොකක් හරි ආපු දෙයකට නැරෙන්න ගන්නවා. ඒක තමයි උපක්ලේශයක් වෙන්නේ. ප්‍රීතිය උපක්ලේශයක් තමයි. ආලෝක ප්‍රීතිය ඔක්කොම උපක්ලේශ මට්ටමින් යන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ මේක මේ අපි බලෙන් වැඩපැත්තේ කියලා. මේක මතු වෙනවා. නමුත් මේක ඇලෙන්න දෙයක් නැහැ. ආලෝකයක් අරිනු ඕන භවනා කරනවා. ආලෝක ස්වභාවයක් එනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒක ඒක ඉතින් මේ ඇලෙන්න තරම් ඕකට මේ සාදයක් පවත්තක් තරම් දෙයක් නෙවෙයි. නෑ නෑ ඊට වඩා මේක නේ අලුත් අත්දැකීමක් නේ පොඩි තේරෙන පොඩි ගතියක් principles basic සම්පූර්ණ ඒක නිසා මේ අර කලින් අහපු ප්‍රේරිත දැන් ඔබ සාමාන්‍යයෙන් සත්‍යස් බෝධිපාශික ධර්මවල නම් ප්‍රීතිය කතා කරන්නේ අපිටම කායන වසනා නැත්නම් අතරාති වටහන් මට්ටමේදී ඉන්නේ ඊළඟට ඉන්ද්‍රිය මේ මොකද්ද සම්‍යක් ප්‍රධාන මට්ටමේ නැහැ ඉදිපාද මට්ටම් වල නැහැ ඉන්ද්‍රිය ධර්ම වල බල ධර්ම වල නැහැ. බොජ්ජංග මට්ටම් වල තියෙනවා. ඊළඟට ආරෂ්ඨායික මාර්ගය යනකොටත් නැහැ. ඒ නිසා මේ බොජ්ජංග මට්ටමකදී තමයි ටිකක් එහෙම වෙන්නේ. හැබැයි සමත භාවනාවේ යෝග එනවා. දැන් සම්පූර්ණ ධ්‍යාන වලදී කතා කරන්නේ සමත භාවනාවක්නේ. ඉතින් බොජ්ජංග මට්ටමක් ගැන හිතන්න අමාරුයි. ඔව්. ඒ නිසා අපි දුමු කෙනෙක් සමත භාවනාවක මුල් කරගෙන යද්දී හොඳට ආනාපාන සතියෙන් ඒකම විතරක් යනකොට කයි පිනා යන සතියක් පා වෙන වගේ ස්වභාවයක්. ඒක ඉතින් අර తాවකාලිකව ඇවිල්ලා යන දේවල්. දැන් ඒකයි අර උදේ කතා උදේ හෝ ඊයේ කතා වුණේ. දැන් මේ බොජ්ජංග ධර්ම වලත් මේ කියන්නේ මට්ටම් තේරෙන විදිහට කියන්නේ එක එක මට්ටම් වලදී ඒ ඒ බොජ්ජංගේ ඉස්සරහට වෙන්න පුළුවන්. නමුත් අර සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්නනවානේ විපස්සනාවක ටිකක් ගැඹුරට යනකොට උපේක්ෂාවනේ මුල් තැන ගන්නවා කියන්නේ. ඒ නිසා උපේක්ෂා සම්බොජ්ජංගය වගේ දෙයක් එනකොට ප්‍රීතිය වගේ දෙයක් ඉතින් හිටින්න අමාරුයි. හොඳ එහෙනම් අද විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එන අදට අපි මෙතනින් නැවත කරමු. සාමාන්‍යයෙන් මේ වැඩසටහනක් අවසානයේ පින් මොකද්ද? මොකද කියන්නේ? ඒ තවදාචාදී ගාථා සංජානනකේ මම කියම කරන අවශ්‍ය නැහැ. දැන් අපි සුපුරුදු පරිදි එහෙනම් සිල් පවාරණය කරලා මේ වැඩසටහන අවසන් කරමු. එහෙනම් ඒ සඳහා নমස්කාරය කියමු. අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ. ඔව්. ඒක කල්ුක් කෙනෙක් අහුවා. ඒ කියන්නේ සිල් පවන්නේ අවශ්‍ය නැහැ. අපි අට සෙල් වලම පිළිලා කටයුතු කරනවා. ඔව්. හොඳයි. අනිත් අය සිල් ගන්න ඕනේ මේ নমස්කාරය කියන්නේ.